Thank you.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 යථාවාදී කෝ ආවුතෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්ධම්මකේ සස්සමනස් වාස්මනියා පජාය සදේව මනුස්සාය න කේනචි ලෝකේ විග්ගහ්‍ය සිත්තති යථාච පන කාමේහි සංයුක්තං විහරන්තං සංඝාත්මනං අගතං කතං ඉන්න කුක්කුච්ඡං භවභයේ හිත සංනම් අඤ්ඤානුනාසෙන්ති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ සූදානම් වෙන්නේ සතාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්ම කොටසක් ඇතුළත් සූත්‍ර දේශනාවක් පිළිබඳව විමසා ගන්න ශ්‍රවණය කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය අද දක්වාම අපට දැනගන්න ශ්‍රවණය කරගන්න ලැබුණේ ඒ උත්තම වූ මහා ධර්මස්කන්ධය මහරහතන් වහන්සේලා විසින් සංගායනා කොට භාගතුන් වහන්සේ පිරිනිවීමෙන් අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පළවෙනි සංගායනාවක් වශයෙන් සිද්ධ කරන්නට යෙදුණා. පසු දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව වශයෙන් පවත්වාගෙන ආ මහා සංඝ පරිවර්ගයේ කටපාඩම ඒ බහානක පරපුරු මගින් පැවතගෙන ආපු ඒ උතුම් වූ ධර්මය මාතරේ අතු අලිහාරයේදී ලංකාදීපයේදී ගන්ධාරූඪ කරන්නට යෙදුණා. එහෙම පැවතගෙන ආපු උතුම් වූ ධර්මයයි අද දවසේ අපිට දැනගන්න ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ. ඒ නිසායි භාගතුන් වහන්සේ දේශනා කළ ධර්ම අපහට දක්වාම දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා පින්නාති ධර්ම ගෞරවය උපදවාගෙන දේශනා කර මමත් මේ පින්වත් අයත් ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. ධර්ම දේශනා කරන මම ධර්මය දේශනා කළ යුතු වෙනවා. එනිසා මේ ජීවිතයේ පින්වත්නි අපට දහම හැර වෙන සැනසීම ස්ථිරකාරම ලබන්න පුළුවන් වෙනත් දෙයක් මේ තුන් ලෝකේ ඇත්තේම නැහැ. ඒ නිසා මේ ජීවිතේ අපහට දහමෙන් සැනසීම ලබනවා හැර වෙන ලබන්න සැනසීමක් හොයන්න වෙන සැනසීමක් ඇත්තේම නැති තරම්. ඒකට හේතුව සංසාර ජීවිතේ අනවරාග්‍රයි. අනවරාග සංසාර ගමනේ අපි නොඑක් විදිහේ සැනසීම් හෙව්වා. නමුත් ස්ථිරසාරවම ඒ දේවල් වලින් සැනසීමක් නොලැබුණා. ඒක ඒකාන්තයෙන්ම එහෙමමයි. වර්තමානයේ එසේ හොයනවා නම් ඒ වැරදි ආකාරයට හොයන්නා වූ සැනසීම ලැබෙන්නේ නෑමයි. ඒ නිසා මේ ජීවිතේ අපි පුරුදු කර යුත්තේ සතාගතයන් වහන්සේගේ ධර්මයමයි. සංසාර ජීවිතේ මේක ආකාරයේ කාමයන් ඔස්සේම දුව පැනමින සංසාර ජීවිතයේ මේක විදිහේ දුක් විඳින්න සිද්ධ වුණා. ඒ විඳාව දුක නිරේ ලෝකයන් වල, ත්‍රිසන් ලෝකයන් වල, പ്രേත ලෝකයන් වල, අසුර ලෝකයන් වල අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට සිදු වුණා. එහෙම දුක් විඳින්න සිදු වුණා වගේම දෙවිලොව, බඹලොව, සක්විත රජකම ආදී නොයෙක් විදිහේ සැප විපාකයන් ලැබුවා. මුත් ඒ හැම දෙයකම අනිත්‍ය ස්වභාවය තිබෙන නිසා ස්ථිර ස්වභාවයක් නැති නිසාම තමන්ගේ වසඟේ පවත්වා ගන්න බැරි ස්වභාවය නිසාම දුක් වූ ස්වභාවය නිසාම මේ සංසාර ජීවිතේ අපිට මේ දක්වාම මේක ආකාරයේ දුක් විඳින්න ඉන්න සිද්ධ වුණේ මේ දේවල් අනිත්‍ය දුක් අනාත්ම කියන තිලක්ෂණයට යටත් වෙන නිසාමයි. තථාගතයන් වහන්සේගේ ධහම තුළින් ඒ උතුම් වූ ධහම අවබෝධ කරගත් උත්මයෝ නිවැරදි ආකාරයටම සැනසීම ලබනවා. අපේ හිත සකස් කළ යුතු වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මයෙන්ම තනසීම හොයන විදියට ඒ දේවල්ම හිත ඉල්ලන විදියට හිත හදාගන්න. එහෙම වුණොත් එන්න අපි සසර ජීවිතයේ හෙව්ව ලාමක හම්තප ආදීන් ලැබෙන්නා වූ තනසීමට එහාගිය මහත් වූ තනසීමක් මේ ධහම තුලින් ලැබෙනවාමයි. ඒක ස්ථිරසාර තනසීමක් නෙවීමක්. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට මේ ඇහැ කියන්නේ මහමෝදක් කියනවා. කවදාවත් පුරවලනම් ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ඇස කන නාසය මේ ආයතනෙන් කවදාවත් මේක ආකාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී බාහිර ආයතනයන් වලින් ලබන්නා වූ සැනසීමෙන් පුරවල ඉවර කරන්න පුළුවන්කමක් නැත්තේ. ඒ නිසා මේ දෙයටම හිතට ඉඩ නොදී ධර්මයෙන් තුලින් ලබන්නා වූ සැනසීමම හිතට ලබලා දෙන්න හිත පුරුදු කරගත්තොත් ඒක පුදුමාකාර සැනසීමක්. ඒ නිවීම. ඒ සැනසීම නිවීම මේ ධහම තුලින්ම ඉස්තිරම ලැබෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ ජීවමාන කාලයේදී මේ මේක ආකාරයේ සැප විපාකින්ද උතුමෝ. ඒ සැපයන් අතහැරලා දාලා බුද්ධ ශාසනයේ ධහම තුලින් සැනසීම ලැබුවා. අහෝසකම් අහෝසකම් ආදී විදිහට උදන් යනුනේ ස්වාමීන් වහන්සේලා ඒ වනගත ජීවිතයන් වලදී ඒ රජකමින් ලැබෙනා වූ සැනසීමට වඩා මහා සැනසීමක් මේ ධහම තුලින් ලැබුණ නිසාමයි. ඒ නිසා දේශනා කරන මමත් මේ පින්වත් අයත් ධහම තුලින්ම ස්ථීරම සැනසීම ලැබෙන ධහම තුලින්මයි ඒ සැනසීම හිතට ලබලා දෙන හැර වෙන දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න වෙන හොයාගෙන යන්න ප්‍රාර්ථනා කරන් නැත්තේම නැහැ. ඒ නිසා අද දවසේ මේ පින්වත් අයට දැනගන්න ලැබෙන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධ භාෂිතයන් වන ඒ උතුම් වූ ධර්ම කොටසක් ඇතුළත් ඒ උතුම් වූ ධර්ම පරයායක් වන මඩුපිණ්ඩික කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර ඇතුළත් මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලද ඒ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය ආදී මේ නිකායන් තුළින් මධ්‍යම ප්‍රමාණය ඇතුළත් සූත්‍ර මජ්ක්‍ධිමනිකාය වශයෙන් සංග්‍රහ කරලා තියෙනවා. එහි ඇතුළත් සීහනාද වර්ගයට ඇතුළත් උතුම් වූ සූත්‍ර දේශනාවක්. සීහනාද වර්ගයේ 8 වෙනි සූත්‍ර දේශනාවයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ නීගෝදාරාමයේ වැඩ වාසය කරන සමයේ තථාගතයන් වහන්සේ එහි වැඩ වාසය කරන අවධියේදී කිඹුල්වත් නුවරට පිඬුසගා වඩින්නට යෙදුනා. දැසන කාලයේ ඒ දාහනය ලබා ගැනීම සඳහා මේ කිඹුල්වත් නුවරට පිඬුසගා වැඩි තථාගතයන් වහන්සේට දානෙන් පසුව දානෙන් පසුව තථාගතයන් වහන්සේ මහා වනයේක දිහා විහරණයට වැඩම කළා. දිහා විහරණය සඳහා මහා වනයේකට වැඩම කරන්න තිබුණා. අටුවාව තුළ සඳහන් කරලා තියෙනවා මේ මහා වනයේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ ඉබේම හැදිච්ච දස්වැල් ආදී සකස් වෙච්ච තැනක්. කවුරුත් ඕපනය කරපු දෙයක් නෙවෙයි විශාලා මහා වනයේ වගේ ස්වභාවිකම වැඩිචි මහා වනයේ වැඩ සිටියා විවාහ විහරණය සඳහා. තථාගතයන් වහන්සේ එහෙම වැඩම කරලා වැඩ සිටින විටදී තථාගතයන් වහන්සේට මුණ ගැසුණා දණ්ඩපාණි කියන සාක්ෂ්‍ය රජදරුවා. මේ මෙතුමා තථාගතයන් වහන්සේ දැකලා තථාගතයන් වහන්සේ ළඟට වැඩම කරලා තථාගතයන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව වන්දනාන කරන්නේ නැතුව සතර සාමීකී යෙදিলা මේ දණ්ඩපාණි කියන මේ බුද්ධලයා පැත්තකට වෙලා අර දණ්ඩ මේ දණ්ඩපාණි කියන පුද්ගලයා හැටියට ප්‍රසිද්ධ වෙන්නේ මේ කාශ්‍ය රජදරුවා දඬුවක් අතේ ඇතිව තමයි මෙතුමා මේ ඇවිදින්නට යෙදෙන්නේ. ඒ කියන්නේ ජංගහ විහරණය සඳහා. ඒ කියන්නේ සාමාන්‍ය තමන්ගේ ජීවිතයට හරියට පහසු වීම සඳහා ව්‍යායාමයක් වගේ ඒ යෙදෙනවා ඇවිදිනින් සක්මන් ආදී කරමින් මේක ආකාරයේ වන යන්වල පරිසරණ. ඉතින් මෙහෙම පරිසරණයේ දණ්ඩපාණි කියන දඬුවක් අතින් ගත්ත තරුණ කෙනෙක්. දණ්ඩක් අතින් අරගෙන සිටින්නේ තරුණ කෙනෙක්. නමුත් වයස කෙනෙක් නෙවෙයි. මොකද ඒ දණ්ඩ අරගෙන තියෙන නිසාමයි දණ්ඩ රැගෙන යන නිසාම දණ්ඩ පාන්නන්නේ මෙතුමා හඳුන්වනවා. ඉතින් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ අංග සතුසාමී කියලා පස්සෙත් පැත්තකට වෙලා වාඩි වෙලා අර දණ්ඩ නිකට තියලා තද කරගෙන හිස ඒ දණ්ඩ උඩ තියාගෙන තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. තථාගතයන් වහන්සේගෙන් අසනවා සින්වාදී සමනෝ ශ්‍රමණය කුමන වාදයක්ද කියලා. කුමක් කායති කුමක්ද කියන්නේ? මොන දෙයක්ද ප්‍රකාශ කරන්නේ? මෙසේ විමසනවා. ඉතින් මෙසේ විමසනකොට තථාගතයන් වහන්සේ ඔහුට සඳහන් කරනවා ඒක එල්ලේම ඒ තථාගතයන් වහන්සේ එතුමාට ප්‍රකාශ කරනවා නොතේරෙන විදිහට. ඉතින් මේ නොතේරෙන විදිහට සඳහන් කරන්නේ කරන්න හේතුව තමා මොහු ධර්මය පිළිබඳව දැනගෙන තියෙන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේගෙන් දේවදත්ත ස්වාමීන් වහන්සේගේ පාස්කේ ඒ නිසායි තථාගතයන් වහන්සේට වන්දනා නොකර ඒ ප්‍රශ්නය විමසෙයි කියලායි අටුවාව තුළ සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ කෙරෙහි බොහොම තරහිත ඇති කරගෙන වෛරයෙන් වාසය කරන්නේ. ඒ නිසා එන එන පිරිසට දේවදත්ත ස්වාමීන් වහන්සේ ළඟට එන පිරිසට බුදුන් වහන්සේ පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වෙන විදිහට නොඑක ආකාරයේ විදිහට අර්ථ දක්වන තථාගතයන් වහන්සේ සමන බවත් ගෞතමයන් කියන්නේ අපේ කුල પરම්පරාවේ දිනුවට කැමති නැති කෙනෙක්. මේ ආදි වශයෙන් සඳහන් කරනවා. තවත් තවද සමන බෞද්ධ ගෞතමයෝ මගේ නැගණියගේ නැගණිය අතහැරලා දාලා පැවිද්ද ලැබුවා. සක්විති රජ භාර්යාවක් වීමට සිට නැගණිය පවා අතහැරලා දැම්මා. ඒ නිසා මේ සමන බෞද්ධ ගෞතමයන්ගේ ගෞතමයෝ අපේ කුල પરම්පරාවේ දිනුවට කැමති ඇත්තේ නැහැ. ඒ නිසා මේ කිසි දෙයක් අකමැති වෙච්ච නිසා තථාගතයන් වහන්සේ මගේ නැගණියත් ඇසලා දැම්මා. ඒ වගේම බෑනනුව පැවිදි කරගත්තා. ඒ නිසා මගේ කුලය මට ජීවත් වෙන්න අපහසු නිසා මම පැවිදි ලබා ගත්තා. පැවිදි වුණායින් පස්සේ තථාගතයන් වහන්සේ මහා තිරිස් නැද. ඒ කියන්නේ තිරිස නැද්දේ හරියට මහා පොරොවකින් පහර දෙනවා වගේ දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම සඳහන් කරනවාලු මහා තිරිසනයෙන් මහා පොරොවකින් පහර දෙනවා වගේ දේවදත්ත අපාය ඉපදෙන්න ඉන්න කෙනෙක් කියලා සඳහන් කරනවා කියලා දේවදත්ත ස්වාමීන් වහන්සේ ළඟට එන පිරිසට මෙසේ සඳහන් කරනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ එසේ සඳහන් කරන නිසා ඒ භාගතුන් වහන්සේගෙන් විඳවලා තියෙන නිසා මේ දණ්ඩපාණි කියන සාකර රජදරුවා වන්දනා නොකර සිටියේ ඒ නිසයි කියලයි අටුවාව තුළ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට විමසවායින් පස්සේ දණ්ඩපාණි කියන ශාක රජදරුවා තථාගතයන් වහන්සේගෙන් විමසනවා කුමක්ද ප්‍රකාශ කරන්නේ කුමන දෙයක් පිළිබඳවද ඔබ වහන්සේ සඳහන් කරන්නේ කියලා. ඉවලෙයි භාගතුන් වහන්සේ සඳහන් කරන්න තිබුණේ අද දවසේ මම ධර්ම දේශනාවට ප්‍රථමයෙන් සඳහන් කරන්න තියෙන ඒ ගාථාව යථාවාදීකෝ ආවසෝ තදේකේ ලෝකේ සමාරකේ සද්ධම්මකේ සස්සමනියා බ්‍රාහ්මනියා පජාය තදේ මනුස්සාය න හේනති ලෝකේ විග්ඝහ්‍ය තිත්තති භාගතුනාන් සඳහන් කරනවා එවත්නි මේ දෙවියන් සහිත මරුන් බමුන් සහිත මේ ලෝකයේ තුල සමන බ්‍රාහ්මණයන් සහිත මේ සත්ත්ව ප්‍රජාව තුල න කේනති ලෝකේ විග්‍රහය තිස්සති. තථාගතයන් වහන්සේට විවාදයක් නැහැ. වාද කිරීමක් නැහැ. භාගතුන් වහන්සේ ලෝකයා සමග වාදය කරන්න යන්නේ නැහැ. නමුත් ලෝකයා භාගතුන් වහන්සේ සමග වාදයට එනවා. භාගතුන් වහන්සේ සමග වාදයට එන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි ආදී වශයෙන්. නමුත් මේ ලෝකයා නිත්‍ය, සුඛ, ආත්ම ආදී වශයෙන් ලෝකයාට භාගතුන් වහන්සේ සමග විවාදය වාදයක් තියෙනවා කියලයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා භාගතුන් වහන්සේ නමුත් මේ ලෝකයක් එක්ක වාදයක් ඇත්තෙනවා. ඒතර මේ විදිහේ සිංහනාදයක් කරනවා තථාගතයන් වහන්සේ. ඒ ඒ නිසායි මේ සිංහනාද වර්ගයට මේ සූත්‍රය ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සිංහනාදයක් ඇතුළත් සූත්‍ර දේශනාවක් ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේන් පසු සඳහන් කරනවා යථාච පන කාමයේහි විසංයුක්ත භාගතුන් වහන්සේ කාමයන් කෙරෙහි කෙරෙහි විසංයුක්ත. ඒ කියන්නේ භාගතුන් වහන්සේ කාමයන් කෙරෙහි වෙන් වෙලා ඉන්නේ. භාගතුන් වහන්සේට ඒ වගේ වෙන් වෙලා. විහරන්තං ගාහ්මනං අකසං කතු කිසිදු ආකාරයේ සැකයක් ඇත්තෙන්නේ. සින්න කුක්කුච්චා භාගතුන් වහන්සේට සිඳුණු නොසන්සුන් විචිකිච්ඡාවක් සැකයක් නිසංසුන් භාවයක් ඇත්තේ නැහැ. භවභවයේ ඊට සංනම් භවයෙන් භවයට සංහාවක් නැත්තේ නැහැ. භවය සංහාවක් ඇත්තේ නැහැ තථාගතයන් වහන්සේට සංඥා නානුකෙන්ති. භාගතුන් වහන්සේට මේ ආදි වශයෙන් කෙලෙස් කෙලේශ සංඥාව ඇත්තේ නැහැ. එහෙම සඳහන් කරලා භාගතුන් වහන්සේ මෙසේ සඳහන් කරාට පස්සේ ඒ දණ්ඩපාණි කියන ශාස්ත්‍රයට නොතේරෙන විදිහට සඳහන් කරන්න තිබුණා. මෙහෙම ගැඹුරින් සඳහන් කරාට පස්සේ දණ්ඩපාණි කියන මේ තරුණ ශාස්ත්‍රයා නැකිතලා ඔළුව හොලවලා දිව එළියට දාලා නලල රැලි ගන්නවලා යන්නට ගියා කියලා බවයි ඒ සඳහන් වෙලා තියෙන සූත්‍ර දේශනාව තුළ. මේ විදිහට පිටත් වුණාට පස්සේ භාගතුන් වහන්සේ දිහා විහරණය ගත කරලා සමාපatti සේයෙන් වැඩ වාසය කරලා ඉඳලා නැවතත් භාගතුන් වහන්සේ කිඳුල්වත් නුවරට වැඩම කරන්නට යෙදුණා. ඉතින් මෙසේ භාගතුන් වහන්සේ වැඩම කරායින් පසුව ස්වාමීන් වහන්සේලාට සඳහන් කරන්නට යෙදෙනවා. භාගතුන් වහන්සේ මේ සිදුවීම ස්වාමීන් වහන්සේලාට සඳහන් කරන්නට යෙදුණා. මෙසේ විවාහ වේරණිය ගත කරන විටදී මෙහෙම දණ්ඩපාණි කියන සාස්ත්‍ය විසින් ඇවිල්ලා කරපු ප්‍රශ්න ඒ සාකච්ඡාව භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට සීපත් කරාට පසුව එක් ස්වාමීන් වහන්සේ නමක් විමසනවා භාගතුන් වහන්සේ ඒ එසේ කොහොමද මේ සංඥා මානසිකාරයන් පුරුෂයා සහගත කොට නොපවතින්නේ කොහොමද කියලා. භාගතුන් වහන්සේ විස්තර කරනවා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේලාට එසේ ප්‍රපංච සහගත සංඥා මනසිකාරයන් පුරුෂයා සහගත කොට නොපවතිත් කියලා. ඒ කියන්නේ ප්‍රපංච සහගත සංඥා මනසිකාරයන් හැටියට සඳහන් කරනවා සංහා දිට්ඨියාදී ප්‍රපංචයන්. මේ සංහා දිට්ඨියාදී ප්‍රපංචයන් තථාගතයන් වහන්සේ තුළ ඇත්තේ නැහැ. එසේ ප්‍රපංච සහගත කෙලෙස් ධර්මයන් නොපවතින නිසා ඒකම රාගාංශයාගේ කෙලවල, පටිඝාංශයාගේ කෙලවල, අවිද්‍යාංශයාගේ කෙලවල, මානාංශයාගේ කෙලවල ආදී වශයෙන් මේ අනුසය ධර්ම කිසිවල ප්‍රහීන ස්වභාවය නොපවතින ස්වභාවයේ හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කරන් තිබෙන්නේ. එන් ප්‍රපංච සහගත ඒ සංඥා මානසිකාරයන් පිළිබඳව අභිනන්දති අභිවදති අජ්ජෝසාය සිත්ති කියන ආකාරයට ඒ සතුට වීමක් ඇත්තේ නැහැ. අභිනන්දති කියන්නේ ඒ පිළිබඳව සතුට වීමක්. විශේෂයෙන් ඒ පිළිබඳව සතුට වීමක් අභිවදති ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමක් හේතු ආදි වශයෙන් ඒ වගේම අජෝසාය චිත්තති කියන්නේ ඒ පිළිබඳව විශේෂයෙන් දැසගෙන සිටීමක්. ඒ පිළිබඳව තද ඇලීමක්. ඉතින් මෙහෙම නොපවතිනවා නම් ප්‍රපංච සහගත සංහාදිත්‍ය ආදි වශයෙන් එසේ නොපවතිනවා නම් ඒ තුල රාගාංශයක් ඇත්තේ නැහැ. පටිඝාංශයක්, විඥාංශය, විචිකිච්ඡාංශය මේ විදිහට අනුසය ධර්මයන් ප්‍රහීන වෙලා යන ස්වභාවයකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ තුලත් රහතන් වහන්සේලාගේ තුලත් මේ ස්වභාවය පවතිනවා. ඒ උතුමන්ගේ හිත් තුළ මේ ආකාරයට සංහා දිට්ඨිය ආදී ප්‍රපංච ධර්මයන් නැත්තේ නෑ. ඉතින් මේ විදිහට මේ විස්තර කරපු මේ දේශනාව සනිස්ස ස්වාමීන් වහන්සේලාට දීර්ඝව දැනගන්න අවශ්‍ය වුණා. ඉතින් භාගතුන් වහන්සේ මෙසේ සඳහන් කරලා පිටියෙන් සඳහන් කරලා භාගතුන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. පසු මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා මේ පිළිබඳව මේ ධහම පිළිබඳව දීර්ඝව දැනගන්න විස්තරාත්මකව දැනගන්න සුදුසු කවුද කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට සිහිපත් වෙන මහා කච්චායන ස්වාමීන් වහන්සේ කෙටියෙන් දේශනා කරන දහම දීර්ඝව දේශනා කරන්න පුළුවන් හැකියාවන් අතර අගතනතුර ලැබුණේ මහා කච්චායන මහරහතන් වහන්සේට. මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා මේ සිදුවීම සඳහන් කරනවා. මෙහෙම සිදුවීම සඳහන් කරලා විමසනවා. මේක අපිට සඳහන් කරන්න විස්තරාත්මක සඳහන් කරන්න මහා කච්චායන මහරහතන් වහන්සේ බුද්ධ ගෞරවය නිසා මහා කච්චායන මහරහතන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට සඳහන් කරනවා හරයක් අවශ්‍ය කෙනෙක් මේ කියන්නේ අරටුව අවශ්‍ය කෙනෙක් ගහ තුනකට ගිහිල්ලා ඒ ගහේ අතුකොළ වලින් අරටුව හොයනවා වගේ මේ මන් ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සේ වැඩ ඉන්නකොට භාගතුන් වහන්සේගෙන් විමසන්නේ නැතුව මා ළඟට ඇවිල්ලා මේ විමසන්නේ හරියට අර අතුකොළවල හරය හොයනවා වගේ කියලා. ඉතින් භාගතුන් වහන්සේ ගැන බොහොම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා භාගතුන් වහන්සේ සියල්ලම දන්න කෙනෙක් භාගතුන් සියල්ලම දන්න කෙනෙක් බ්‍රහ්ම භූතයි ධම්ම භූතයි ආදි වශයෙන් බොහොම ගෞරවයෙන් මහා කච්චන් මහතන් වහන්සේ භාගතුන් වහන්සේ ගැන සිහිපත් කරනවා වර්ණනා කරනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මෙසේ භාගතුන් වහන්සේ සියල්ලම දන්නවා ධර්ම ස්වාමී බ්‍රහ්ම භූත ධම්ම භූත ආදි වශයෙන් සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේසේ නමුත් වහන්සේ භාගතුන් වහන්සේ විසින් සංවාදනිකයි. භාගතුන් වහන්සේ වර්ණනා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට බර කරන්නේ නැතුව දේශනා කරන්නේ කියලයි ස්වාමීන් වහන්සේලා විමසන්නේ. ඉතින් ත්‍රිපිටකයේ තුල මේ මහා කච්චාන මහරහතන් වහන්සේ සිටියෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු සිටියෙන් දේශනා කරපු ධර්මය මේ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. මදුපින්ඩික සූත්‍ර දේශනාවෙත් ඒ වගේම බද්දේ කරත්ත මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍ර දේශනාව තුලත් සඳහන් කරලා තියෙනවා විස්තරාත්මකව. ඉතින් මේ ආකාරයට තථාගතයන් වහන්සේ දේශනා කරන්න තිබුණ ධහම විස්තරාත්මක සහිත මහා කච්චායන වහන්සේට දේශනා කිරීමේ මහා ප්‍රඥාවක් තිබුණා. ඒ නිසා ධර්ම ගෞරවය නිසා භාගතුන් වහන්සේ කෙරේ තියෙන ගෞරවය නිසා භාගතුන් වහන්සේ පිළිම වර්ණනා කරලා ස්වාමීන් වහන්සේලා ඉල්ලන නිසා ඉල්ලීම් කරන නිසා මහා කච්චානි මහතන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ධහම දේශනා කරනවා අර හිතියෙන් දේශනා කරපු ධහම විස්තරාත්මකව සඳහන් කරනවා. මහා කච්චානි මහතන් වහන්සේ සඳහන් කරනවා මේ පංචපාදනස්කන්ධයේ සකස් වීම. අර ස්වාමීන් වහන්සේලාට මේ දේශනා කරපු මේ ධහම භාගතුනා දේශනා කරපු ධහම මේ විදිහට තේරුම් ගැනීම සඳහා සඳහන් කරනවා මේ චක්කුංච පටිච්ච රූපේ උපද්දි චක්කු විඥානං. ඒ කියන්නේ ඇහත් රූපයත් නිසා චක්කු විඥානය සකස් වෙනවා, හට ගන්නවා. තින්නම් සංගති පස්ස ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය. පස්සපච්චය වේදනා. මේ ස්පර්ශය නිසා වේදනාවක් හට ගන්නවා, විදීමක් ඇති වෙනවා. යම් වේදේති සං සංජානාති සං සංජානාති සං විතක්කේති සංහිතක්කේති තං ප්‍රපංචේති ආදි වශයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ අපි මේ ඇහැ ඇසුරු කරගෙන රූපය නිසා ඒ තුල විඥානයක් සකස් වෙනවා. ඒ විඥානය සකස් වීම නිසා ස්පර්ශය හැදෙනවා. ඒ කියන්නේ ඇහත් රූපයත් විඥානයත් එකතු වෙලා ස්පර්ශය සකස් වෙනවා. තින්නම් සංගති පස්සේ මේ තින්නාගේ එකතු ස්පර්ශය හැටියට සඳහන් කරනවා. සං මේ ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා. මේ සහජාතව මේක හටගන්නවා. අපි තුල මේ සහජාත හැටියට සඳහන් කරන්නේ මේ එකටම හටගන්නවා. මේ සියල්ලම එකට හටගන්නේ. මේ ධර්මය තුල මෙහෙම බෙදලා වෙන් කරලා තියෙන්නේ එකට හටගන්න ධර්මයන් භාගතුන් වහන්සේගේ දහම තුළ බොහොම අපූර්වවට අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට රූපත් විඥානයත් එකතු වෙලා චක්කු විඥානය හට ගැනීම ඒ වගේම චින්තනාගේ ස්පර්ශය ඊළඟට වේදනාව ඊළඟට මේ වේදනාව හඳුනා ගන්නවා සංඥාව සංඥාව කියන්නේ හඳුනා ගැනීම ඒ විදින වේදනාව හඳුනා ගන්නවා මේ හඳුනාගත්ත දේ විතර්කය කරනවා විතර්ක වීම නිසා ප්‍රපංච ගොඩ නැගෙනවා එතකොට අපේ හිත තුළ නිවැරදි සංඥාවන් සකස් කරලා නැති නිසා මේ වැරදි අවබෝධයක් නැති නිසා වැරදි ආකාරයට මේ මානසිකාරයන් සකස් වෙන ස්වභාවයටපත් වෙනවා. ඒ ප්‍රපංච ගොඩනැගෙන දක්වාම මේ විදිහටයි මහා කච්චාන් මහතන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ආකාරයට අර සංහා දිට්ඨි ආදි වශයෙන් මේ විදිහට ප්‍රපංච ගොඩනැගෙන්නේ මේ කාරණේ නිසා. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන ඕනෙකින් අපි තුල හටගන්නා වූ මේ ප්‍රපංච ධර්මයන් තණ්හා දිට්ඨිය ආදි වශයෙන් අපේ හිත තුළ හට නොගන්නා ආකාරයට හිත සකස් කරගන්නේ. ඒකටයි තථාගතයන් වහන්සේගේ ධහම කියන්නේ කියන්නේ. ඒ ධහම තුළ නිවැරදි මානසිකාර්ය සකස් කරලා තියෙනවා නම් නිවැරදි මානසිකාර්ය හදලා තියෙනවා නම් ඇස රූප එකතු වෙලා විඥානය සකස් වුණත් විඥානය නිසා ස්පර්ශ වෙන ස්පර්ශ වේදනාව සකස් වුණත් ඒ වේදනාව තුළ යම්කි හඳුනා ගැනීමක් සකස් වෙනවා. අපි රහත් භාවයෙන් ලබලා නැති නිසා, ඒ කියන්නේ රාගානුසය තියෙන නිසා, පටිඝානුසය තියෙන නිසා, විඥානුසය තියෙන නිසා මේ අනුසය ධර්මයන් සමහරක් විට අපි ඇති කරගන්නා වූ කුසල ධර්මයන් ප්‍රයෝගිතාවය නිසා ඒ යම් විතකදී මේ ආකාරයට ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැති විදිහට ඉතින් මනසිකාරය සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒක පින්නවත් ස්ථිර නැහැ. ඒක අවිද්‍යාංශය අනුසය ධර්මයන් තියෙන නිසා අනුසය කියන්නේ අපේ හිත තුළ මේ වෙලාවේ දැන් ධර්මය දේශනා කරන වෙලාවේ මේ පින්නත් අය ශ්‍රවණය කරන වෙලාවේ මේ පින්නත් අය දේශකාරී ස්වභාවයක් හිතේ හටගන්නේ නැහැ. වගේම ආගාදී හිත හටගන්නේ නැහැ. ඒ කුසල ධර්මයක් නිසා. නමුත් පින්නත් නැවත හටගන්න ස්වභාවය තියෙනවා. මේ වෙලාවේ රාගය, දේශය, මොහාදීන් නැතිනුනාට නැවත හටගන්න ස්වභාවය තියෙනවා. ඒකයි සින්නාද අනුසය හැටියට සඳහන් කරලා තියෙන්නේ. එනිසා අපේ හිත තුලත් නැවත හටගන්න ස්වභාවය තිබුණොත් අනුසයාදී අකුසල ධර්මයන් තියෙන තියාගෙන ඉන්න එක බොහෝම භයානක ස්වභාවයක් තියෙනවා. රාගාදී අකුසල ධර්මයන් හටගන්න ස්වභාවය තියෙන නිසා සසර යන්නේ සිද්ධ වෙන අපිට මේ ජීවිතේම මේ භවයේම රහත් ආදී උතුම් ඵලයන් ලබා ගන්න ලැබුණොත් අපිට සිද්ධ වෙන්නේ පින්වත්නි සසර ජීවිතයේ මුගලන් මහරහතන් වහන්සේට සිද්ධ වුණා ආදි වශයෙන් මේක ආකාරයේ විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අනුසය ස්වභාවය තියෙන නිසාම මහා බෝසත් වහන්සේටත් යම් යම් ආත්මභාවයන් වලදී මේක ආකාරයේ අකුසල දහම් සිද්ධ වුණා. ඒ ස්වභාවයටපත් වෙන මුගලන් මහරහතන් වහන්සේට පවා අම්මා තාත්තා මරණයට පත් කරන්න පවා හැදෙන්නේ ඒ අංශය දහම තිබුණ නිසා. ඉතින් ඒ විදිහට අපිට ස්ථීරම කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ සංසාරයන් අපිට ආනන්තරිය ආදී අකුසල කර්මයන් සිද්ධ නොවේ කියලා. ඉතින් මේ අංශය ස්වභාවය පවත්වා ගන්න එකේ තියෙන භයානකමය තමයි ඒක. ඒ නිසායි තථාගතයන් වහන්සේ තුළ එසේ ආකාරයේ රාගාංශය, පටිඝාංශය ආදී අංශ ධර්මයන් සකස් වෙන්නේ නැහැ. ප්‍රපංච නොමැති නිසා. මෙතන සංඥාසහගත ප්‍රපංච මානසිකාරයන් නොමැති නිසා හිත තුළ සංහා දිට්ඨිය ආදී වශයෙන් අකුසලයේ නොහට ගැනීම නිසාම මේ දේවල් අභිනන්දනය නොවන නිසාම දැඩිව ගැනීම නොවන නිසාම දැස ගැනීම නොවන නිසාම තුනත් මේ හිත තුළ නැවත ආය රාගාංශයක්, පටිඝාංශයක්, විචිකිච්ඡාංශයක් ආය සකස් වෙන්නේ නොවන ස්වභාවයකට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රපංච ධර්මයන් හට නොගන්න ආකාරයට හිත සකස් කරගන්න භාවිතන් ආශයේ දහම අපට උපකාර කරගන්න පුළුවන්කමක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙන ආකාරයට මේ ත්‍රිලක්ෂණ ධර්මයන් තුළ හිත මානසිකාර්ය ප්‍රවැත්වීම නිසාම අපිට පුළුවන්කම තියෙනවා සතාගතයන් වහන්සේ දේශනාකට වදාළ විදිහට මේ ප්‍රපංච ගොඩන නරකාය සකස් නොවන ආකාරයෙන් ඉස්පත් කරගන්න. රාගාංශය, පටිඝාංශය ආදී අනුශේ ධර්මයන් ආනවතාය සකස් නොවන ආකාරයෙන් හිත හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ධහම භාවිතා කිරීම තුළින්. නිසා මේ ධහම පින්වත්නි අපිට පුළුවන්කම තියෙනට ඕනේ පුරුදු කරන්න, පුහුණු කරන්න. ඒකට මේ ජීවිතයේ දුකින්වත් මේ මදුපින්ඩක සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙන ආකාරයට හිත පුරුදු කරගන්න පුහුණු කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ස්ථීරකාරම සැනසීම නිදීම ඒ තුලින් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේ නිර්වාණ සුවය අපිට ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ පින්නන්ත හිතලා බලන්න ඕනේ ස්ථීරකාරවම අපේ හිත තුළ මේ රාගය කියන ධර්මයන් දේශකාරී ස්වභාවයන් මෝහ සාගත මෝහ සාගත අකුසල ධර්මයන් මේ සංඥා මන්දිකාරයන් ස්ථිරකාරම නැති වෙලා ගියොත් ප්‍රහීන වෙලා ගියොත් මොන තරම් අපේ හිතට පින්වන්නේ සහනයක් දැනේද නමුත් අපේ ස්වභාවය තමයි අපේ හිතේ තියෙන ස්වභාවය නිසා මේ ලෝකයට තියෙන ඇලීම නිසා අභිනන්දනයෙන් නැවත නැවත ඒ පිළිබඳව මේක ආකාරයේ අකුසල දහම් පිළිබඳව සතුට වීම නිසා මේ දේවල් වල දැසගෙන තියෙන නිසා මේ හිත අපි නිර්වාණය කියන දැනසීම පිළිබඳව හැඟීම් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන තෝනේ මේ ජීවිතේ නිර්වාණයට උපකාර වෙන විදිහට මානසිකාර්ය පුරුදු කරන්න, පුහුණු කරන්න. එහෙම නොමැති වුණොත් සංහාව හට ගන්නවා. දැන් මේ පින්වත් අය අහලා ඇති සඳහන් වෙලා තියෙන සූත්‍ර දේශනාවක් මේක කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා කුණෝවාද සූත්‍ර දේශනාව. තුනාපරන්ත ජනපදයට යන්නට අවසර ගන්න භාගතුන් වහන්සේගෙන් කුණ තෙරුන් වහන්සේ මුණ ගැසුණා භාගතුන් වහන්සේ මුණ ගැහිලා සඳහන් කරනවා ඉතින් භාගතුන් වහන්සේගෙන් කමඨාණක් ඉල්ලනවා අරහත්ත්වයේ තියෙනක භාගතුන් වහන්සේ දේශනා කරේ පුණ්‍යනේ ඇහෙන රූපයක් බලලා ඒ රූපය සුවයි ප්‍රියයි මනාපයි කියක නැවත නැවත හිත හිතා සතුටු වෙනවා නම් අභිනන්දනය කරන වෙනවා නම් ඒ කියන්නේ නැවත නැවත හිත හිතා සතුට ඇති වෙනවා නම් සංහාව හට ගන්නවා සංහාව හටගන්න නිසා දුක් හටගන්නවා කියන්නේ එතකොට අර සතුට වීම නිසා විශේෂයෙන් සතුට වීම නිසා සංහාව හට ගන්නවා සංහාව හටගත්තා කියන්නේ දුක හට ගන්නවාම දුක හටගත්තා කියන්නේ තියනවාද ආපෝ ආයතන ගොඩක් පහළ වෙනවා ඊළඟ භවයේ ප්‍රතිසම්පයක් ලැබෙනවා ඒ ප්‍රතිසන්දිය ලැබීම නිසා අපේ හිත තුළ නොඑක ආකාරයේ ක්ලේශ ධර්මයන් හටගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මේ ජීවිතයේ අතීත ජීවිතයේ අතීත භවයේදී මේ කෙලෙස් ස්වභාවයන් ප්‍රහීන කරගන්න නොලැබෙච්ච නිසා මේ ජීවිතෙත් ඇහැක් ලැබුණා. මේ ජීවිතෙත් කනක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ඇස කන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රයන් තුළින් නැවත නැවත ආපහු මේ ප්‍රපංච සහගත කොට්ටාසයන් සකස් වෙන විදිහටම හිත තියාගෙන හිටියොත් ඒ ප්‍රපංච කොට්ටාසයන් හට නොගන්න ආකාරයට පත් කරගත්තේ නැත්නම් මොන තරම් කින්වත් අපිට දුක් විඳින්න සිද්ධ වෙයිද ඊළඟ වාගේ ජාති දුක විඳින්න වෙනවා ජරා දුක් විඳින්න වෙනවා ව්‍යාධි දුක් විඳින්න වෙනවා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා මේ ප්‍රපංච ගොඩ ගැහිීම නිසාම නිසා අපිට පුළුවන්කම තියෙනතෝනේ ප්‍රපංච සහගත මේ සංඥා මනසිකාරයන් අපේ හිත තුළ ආපහු නැවත ආය සකස් නොවන ආකාරයට හිතපත් කරගන්න. ඒකට පින්වත්නි අපිට කරන්න දෙයක් තියෙනවා. ඊළඟට මේ සූත්‍ර දේශනාවේ චක්කුන් අසති රූපං මේ විදිහට සඳහන් කරලා තියෙනවා ඇස නැති කල්ලි. ඒ වගේම රූපය නැති කල්ලි. චක්කු විඥානය නැති කල්ලි. අපේ හිත තුළ මේ විදිහට පින්වත්නි ආපහු භවයක මේ විදිහ ප්‍රතිසන්දියක් ලැබුව ලැබෙන විදිහට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා කියනවා මේ කාරණයෙන් දැනුම් කරලා තියෙන මේ විදර්ශනා සහගත මානසිකාර්ය සකස් කරගන්න ආකාරය මේ විස්තර කරලා අවසානයේ සීත දේශනාව තුළ සඳහන් කරලා තියෙන මහා කච්චායන මහ රහතන් වහන්සේ. ඉතින් මේ විදිහ ප්‍රපංච සහගත සංහා දිට්ඨිය ආදී වශයෙන් සකස් වීම නිසාම රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් වලට විශේෂයෙන් ඇලීම් හට ගන්නවා නම් රූප කෙරෙහි යම්සේ රූපයක් කෙරෙහි තදින් ඇලීමක් හටගත්තොත් ඒක තුල වැටගෙන හිටියොත් එහෙම ඒ විපාකයක් හැටියට තථාගතයන් වහන්සේ මේ දේශනාව අනුව පෙන්වන්නේ එක්ක තිරසන් ලෝකේ එක්ක මිරේ ලෝකේ ආදි වශයෙන් මේ ලෝකයක ඉපදෙන්න තියෙන ස්වභාවය හිත තුල තියෙනවා. ඒකට තථාගතයන් වහන්සේ ඒකයි දේශනා කරේ මේ ඇහෙන් රූපයක් බලලා ඒ සතුට වෙනවට වැඩිය මේ ඇස යකඩයකින් හත්ෙක් යකඩයකින් කිරිනඩ ගන්න එක හොඳයි කියලා ආදිත්‍ය පරයායගේ සූත්‍ර දේශනාංග සඳහන් කරලා තියෙන්නේ ඒකයි. එහෙම ඇලීම් ස්වභාවය හිතේ හට ගන්නවා නම් ප්‍රපංච ස්වභාවයට හිතපත් වෙනවා නම් ඒපත් නොවන ආකාරයට හිත හදා ගන්න ආකාරය ධම්ම තුල සඳහන් වෙලා තියෙනවා. ඒකට පින්වත් හිත යොමු වෙන්න හිත ඒ පිළිබඳව සංඥාව ඇති වෙන්න, ඒ මානසිකාරයන් ඇති වෙන්න මූලික වශයෙන් අපේ හිත පුරුදු කරගත්තොත් මේ ජීවිතයේ මේ විඳනා වූ දුක් ස්වභාවයන් මේ දේවල් වල තියෙන අස්තිර ස්වභාවය මේ දේවල් වල තියෙන මම මගේ හැටියට ගන්න නොපුළුවන් ස්වභාවය පිළිබඳව හිත පුරුදු කරනවා නම් මේ දේවල් භාවිතා කරනවා නම් මෙනෙහි කරනවා නම් පින්වත්නි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ සැනසීම ලබා ගන්න. ඒකට මූලික වශයෙන් පින්නාට අපේ සිත මානසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. මේ දේශනාවේදී මේ පින්නාත් අය මේ ජීවිතේ පුරුදු කරනවා නම් පුරුදු කරනවා නම් මානසිකාරය කරනවා නම් මේ ප්‍රපංච සාගත සංඥා මානසිකාරයන් හිතවල හට නොගන්නා ආකාරයේ තියෙන සැනසීම වගේම ඒ දේවල් හටගත්තොත් තියෙන විපාක ස්වභාවය ආදීන ස්වභාවය මෙනෙහි කරනවා නම් අන්න ඒකම දිනවත් මේ ජීවිතයේ ස්ථිරකාර සැනසීම නිවීම වෙනුවෙන් හිතපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට පින්වත්නි අපි මෙහි කරලා බැලුවොත් කියන්නේ නැවතත් ආපහු චක්කු විඥානය සකස් වුණොත් පිළිසන් ලෝකයක. ඒ විඥානය සකස් වුණොත් එකක් රූපයක් ඒ වගේම හේතු වෙලා විඥානය සකස් වෙනවා ස්පර්ශය සකස් වෙනවා. ඒ ජීවිතේ නැවතත් ආපහු පිළිසන් ලෝකේ නම් නැවත ආය ප්‍රපංච දිගටම යන විදිහට හිත පුරුදු කරන්න පුහුණු කරන්න ඒ ලෝකෙ පුළුවන්කමක් නැත්තේ නෑ. හේත ලෝකේ මේ දේවල් පුළුවන්කමක් නැත්තේ නෑ. අසුර ලෝකේ දේවල් පුළුවන්කම නෙවෙයි මේ දේවල් කොහොමද කරන්න පුළුවන්කමක් නැත්තේ නෑ. අනන්ත අප්‍රමාණ දුක් විඳමින් නිරය ආදී තැන්වල අල්ප ගණන් දුක් විඳින විදිහට හිතපත් වුණොත් මුගලන් මහතන් වහන්සේ නිරය ආදී තැන්වල තිබුණ ආනන්තරේ පාප කර්ම පවා සිද්ධ වෙලා. ඒ වගේම එතුමාටත් ඒ උත්තරයන් වහන්සේටත් ඒ විදිහේ විපාකයන් සිද්ධ වුණේ. වගේම රහතන් භාගතු බුදු කෙනෙක්ගේ අග්‍ර ශ්‍රාවකයෙක් කෙනෙකුටත් හිතට පහර දීලා ඒ ජීවිතෙත් නිරේ ඉපදෙන්න සිද්ධ වුණා. මාර මාරේක් කියලා උපත්ති ලැබලා ඉන්නකොට ඒ වගේ ස්වභාවයකටපත් වෙන්නේ පින්වත්නි මේ අනුසය ධර්මයන් තියෙන නිසා. අනුසය ස්වභාවයන් තියෙන නිසා. ඉතින් ඒ විදිහට මේ ජීවිතයේ පින්වත් ආධින ස්වභාවය හොඳට සිහිපත් කරගන්නවා නම් ආධින හොඳට කල්පනා කරනවා නම් මේ ජීවිතයේ මේ අනුසය ස්වභාවය තියාගෙන ඉන්න එකේ විපාක ස්වභාවය හොඳට මෙනෙහි කරනවා නම් පින්වත් ඒ දේවල් දුරු කර ගැනීම සඳහා අපේ හිත තුළ කැමැත්තක් ඇති වෙනවා ඡන්දය ඇති වෙනවා ආන්ගේ කැමැත්ත උපයෝගී වෙනවා පින්වත් මේ විද්‍යාපාදයක් හැටියට අපි තුළ මේ ධහම වර්ධනය කරගන්නේ ඒ නිසා මේ ජීවිතේ තියෙන පුළුවන් තරම් මෙහෙම කරන්ද මේ ජීවිතේ මේ අනුසය දහම, කෙලෙස් ධර්මයන්, සංඥා මනෝකාරයන් තුළ හිත වර්ධනය වීම නිසා අපිට මෙලෝ ජීවිතේ අනාගත සසර ජීවිතෙත් විඳින්න වෙන දුක් ස්වභාවයන් හොඳට මානසිකාරයකට අතීත ජීවිතයන් වල විඳා දුක පිළිබඳව හොඳට මානසිකාරය පුරුදු කර ගන්නවා නම් ඒ හැඟීම තින්නාදී අපිට ප්‍රබල කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට දුක් ස්වභාවයන් ආදීන ස්වභාවයන් මෙහෙම කරනවා වගේම මේ ජීවිතයේ නිදහස් වුණත් ආපහු ආයතන පහළ නොවන ආකාරයට ඒ කියන්නේ ජාති ජරා මරණ ආදී දුක් වල නොයැටෙන විදියට හිතපත් කරගන්න ලැබුණොත් ඒ කියන්නේ නැවත ආයේ භවයක් නොලැබෙන විදියට හිතපත් කරගන්නවා නම් තථාගතයන් වහන්සේලා බුදුපසේ බුදු මහරහත් උත්සමයෝ සිද්ධ කරගත්තා වගේ ඒ වගේ සැනසීම ලබනවා නම් ඒ සැනසීමේ තියෙන සුවය පිළිබඳව මනසේ කාර්යය කළේ තියෙනවා. විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන් ධහම තුළ විස්තර වෙලා තියෙන ආකාරයට ඒ සැනසීම පිළිබඳව මනසේ කාර්යය කරන්න ඕනේ. මේ බුද්ධ ශාසනයේ පින්වත්නි අපිට ලබන්න තියෙන මේ මහා සැනසීම, මේ නිර්වාණ සුවය පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. කාගේ ප්‍රහීන වෙලා ගියොත්, පටිඝය කියන දේශකාරී ස්වභාවයන් ප්‍රහීන වෙලා ගියොත්, මොහසහගත ස්වභාවයන් ස්ථීරසාරම ප්‍රහීන වෙලා ගියොත් මේ ලෝකයේ අසුරු කරගන්න අසුරු කරන විට ඒ දේවල් තුළ නිවැරදි උපේක්ෂා ස්වභාවයකට ඒ විදින ස්වභාවය නිවැරදි රහත් උතුමෙක්ගේ තියෙන සැනසීම ඒ තරංග උපේක්ෂාව ආදී වශයෙන් ස්වභාවයකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉන්නා දෙයක මොනතරම් සැනසීමක්ද කියලා මානසිකාරය කරන්න පුළුවන් නම් මේ බුද්ධ ශාසනයේ තුන්වත්නි අපි හිතලා බැලුවොත් එහෙම මේ ජීවිතයේ අපි පංචකාමයන් තුළින් ලබන්නා වූ తాවකාලික ආස්වාදයට වැඩිය මහත් වූ සෝයක් තියෙන බව අපේ හිතට තේරුම් කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක පින්වත් මහත් වූ සැනසීමක්. ඒ සෝය ඒ සැනසීම අපිට මෙහෙම තේරුම් ගත්තොත් තථාගතයන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී දේශනා කොට වදාලා මේ බුද්ධ ශාසනයේ අපි ලබන්නා වූ සැනසීම අතර අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ ලබන්න තියෙන සැනසීමක් දහම තුලින් ලබන පල්ලෙහාම තියෙන සැනසීමක් ප්‍රාථමික සැනසීමක් ඒ සැනසීම හරියට මේ ජීවිතයේ ධ්‍යාන මට්ටමක් සමාධි මට්ටමකට හිතපත් කරගත්තොත් අකුසල දහමකින් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං තීත්‍යකං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති මේ විදිහට ඒ උතුම් වූ සමාධි මට්ටමකට හිතපත් කරගත්තාම භාගතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ තනසීම හරියට ඒ හිත තුළින් ලබන්නා වූ ස්ථීරම නෙවෙයි తాවකාලික ධාන සෝය තුළ ඉන්නකොට ලැබෙන තනසීම භාගතුන් වහන්සේ දේශනා කරේ ඒ තනසීම අපි හරියට ණයක් අරගෙන ඉඳලා ඒ ණය බරින් නිදහස් වුණා වගේ කියලා බලන්න හිතලා අපි කවුරුත් කැමති නැහැ මේ ජීවිතේ ණය වෙන්න. ණය වුණොත් මේක ගෙවා ගන්නකම් අපිට හරියට ඒක පීඩාවක්. නමුත් මේ ණය බරි නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ කොච්චර කනසින්මන්ද. ඒ වගේ අපි මේ ලෝකේ කාමච්ඡන්දයෙන් අසුරු කරනවා කියන්නේ ප්‍රපංච ආදී ගොඩනැගෙන විදිහට හිත අසුරු කරනවා කියන්නේ හරියට ණය වීමක්. ඒ ණය ගිවන්න වෙනවා. මේ ආකාරයේ දුක විඳින මේ සසර යන්නට සිද්ධ වෙනවා. ඒ ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ භාගතුනාගේ දේශනා කරපු විදිහට ඒ කාමච්ඡන්දයෙන් తాවකාලික නිදහස් වෙන එක එච්චර සුවයක් නම් ස්ථීරම නිදහස් වෙනුත් එකේ කොච්චර සුවයක් යන්නේ ඊළඟ ව්‍යාපාදයේ නිදහස් වීම හරියට රෝග පීඩාවක් හැදිලා තිබිලා ඒකේ නිදහස් වුණා වගේ රෝගයක් හැදිලා ඉන්න වෙලාවක අපිට ඒකෙන් නිදහස් වෙන්න ලැබුණ සුව වුණොත් ලෙඩේ සනීප වුණොත් සුව වුණොත් ඒක කොච්චර තනසීමක්ද විශේෂයක් කොමක් දතේකක් කොමක් ආදී දෙයක් හඳුනහම කොච්චර අපිට කායිකවත් මානසිකවත් පීඩාවක්ද ඉතින් ව්‍යාපාදයෙන් නිදහස් වීම හරියට රෝගයක් හැදෙනා ඉඳලා ඒකෙන් සුව වුණා වගේ කියලායි භාගතුන් වහන්සේ දේශනා කර වදාළේ ඊළඟට තීන මිද්දේ හරියට හිරේ විලංගුවේ වැටලා හිටියා වගේ කියලායි භාගතුන් වහන්සේ දේශනා කරා ඒ නිදහස් වුණා වගේ කියලා තීන මිද්දෙන් නිදහස් වීම ඒ ප්‍රථම ධානයේදී తాවකාලික ලැබෙන සුවය ඉරේලංගු වැටලා ඉඳලා ඉන්න දහස් වෙනවා වගේ කියලා ඉබාසුන් ආදේශනා කරන්නේ. ඊළඟට උද්දච්ච කුච්ච හරියට දාසකම් කරගෙන ඉඳලා දාස භාවයෙන් නිදහස් වෙනවා වගේ කියලා ඉදේශනා කරවදාලේ. ඉතින් අපි කැමති නෑ තවත් කෙනෙකුට දාසකම් කරන්න මේ ජීවිතේ. තවත් කෙනෙක් යටතේ දාසකම් කියන කියන විදිහට වැඩ කර කර ඉන්න අපි මේ ජීවිතේ කැමති නෑ. නමුත් එසේ සිද්ධ වෙන්නේ තින්නන්නේ නොසන්සුන් ස්වභාවයේ తాවකාලික යටපත් වීම හරියට ඒ ධ්‍යාන සෝය තුල ලබන්නා වූ සැනසීම භාගතුනා දේශනා කරේ දාසකම නිදහසනවා වගේ කියලා. විචිකිච්ඡාව විචිකිච්ඡාවෙන් නිදහස් වීම හරියට කාන්තාරයේ ගිහිලා සේම භූමියක් ලැබුණා වගේ නිදහස් තැනක් ලැබුණොත් එහෙම අපිට පුළුවන්කම තියෙන තෝන් තියෙනවා. ඒ සෝය ස්ථිරකාරම මේ ජීවිතේ ලබන්න. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ස්ථීර සැනසීම සෝය ඒ ධානය තුළින් ලබන්නා වූ සෝය එක්මන සෝයක් නෙවෙයි. නිර්වාණය තුළ මොනතරම් සෝයක් ඇද්ද කියලා කින්නාද හිතන්න පුළුවන් නම් ඒක මොනතරම් සෝයක්ද? නිර්වාණය තුළ තියෙන සැනසීම භාගතුන් වහන්සේ ඒ ධර්ම තුළ සඳහන් වෙන්නේ අවේදයිතික සුඛයක්, නොයිදිනා සෝයක්. ඒක නොවිදීම අපිට දැනුණට මේ ලෝක සත්‍යයට දැනුණට විදීමම මහා සෝයක් හැටියට දැනුණට නොවිදීමමයි සෝය. විදින් නැත්නම් විදීමක් නැත්නම් ඒක මොනතරම් සෝයක් ඇද්ද? එතකොට අපිට මේ කායිකව දැනෙන වේදනාව ගත එකක් වුන් හිතේ රගේ කොච්චරම මහා පීඩාවක් දැනෙනවද? අපිට මහා ඒක මහා වේදනාවක්. මේක සුව වුණොත් නොදැනීමම සෝයක් නේ. ඒක දැනෙන්නේ නැත්නම් කායික වේ දැනෙන දැනීම නොදැනුම ඒක මොනතරම් සුවයක්ද? ඒ වගේ නොනිදිනා බවමයි සුවය. අපිට දැනුණාට මේ ජීවිතේ නිහන බවම සුවයක් කියලා හිතුණට මේ අවිද්‍යාසගත ස්වභාවය නිසා නොනිදිනා බවමයි පින්වත් මේ ජීවිතයේ සුවය. ඒ බව පින්වත්නි තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක ධහම තුල තියෙන උපමාවක් නෙවෙයි නමුත් කොච්චර තේරුම් ගන්න පුළුවන් නිර්වාණය කියන දේ තුල තියෙන සැනසීම. හරියට අපි බොහෝ වෙහෙස මහන්සි වෙලා බොහෝ පීඩාවෙන් බොහෝ කායිකවත් මානසිකවත් බොහෝ වෙහෙසයි එවිට අපි සිද්ධ කරන්නේ පින්වත් මේ ටික වෙලාවක් හාන්සි වෙනවා නින්දට වැටුනොත් තේන්නේ කවුරු හරි ඇහුවොත් පින්වත් මේ නින්දේ තියෙන සුවය මොකද්ද කියලා අපිට කියාගන්න දෙයක් නැතුව යනවා නිදාගත්තාම කියන්නේ මොකද්ද සුවය නින්දේ පින්වත් මේ තියෙන සුවය මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ කියන්න දෙයක් නැහැ ඇයි දැනෙන්නේ නැහැ. හීනයක්වත් පේන්නේ නැත්නම් කායික දැනීමක් ඇත්තෙත් නැහැ. එහෙම ආකාරයේ හිතීමක් විශේෂයෙන් මහන්සියලා හිතන්න දෙයක්වත් ඇත්තේ නැහැ. ඒක නිින්දට අපි එච්චර ඇලෙන්නේ ඇයි ඒ? ඒක මහා සෝයක්. ඒක නොයදිනා බවම සෝයක්. එතකොට නිර්වාණය කියන්නේ අවේදිත සුඛයක් නොයදිනා සෝයක්. ආපෝ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳින්න වෙන්නේ නැහැ. එතකොට ඒ ස්වභාවයම කොච්චර සැනසීමක් ඇද්ද? ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය පුරුදු කරගෙන ඒ නිර්වාණ සැනසීමේ තියෙන සිය පිළිබඳව මානසිකාරය කරොත් දරට ඒ සැනසීම පිළිබඳව මෙහි කරොත් අපි ඒ පිළිබඳ ස්වභාවයට ඇලෙනවා. එතකොට රාගයට, දේශයට, මෝහයට යටත් වෙන්නේ නැතුව, ඒ ප්‍රපංච ගොඩනැගෙන්න දෙන්නේ නැතුව මේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන්, සංඥා, මානසික ආදී කෙලෙස් සහගත ස්වභාවය දුරු කර ගැනීම සඳහා හිත යොමු වෙන්නේ මේ විදිහට හිත පුරුදු කරගෙන තිබුණොත්. ඒ නිසා මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට අරමුණු වෙන විදිහට හිත පුරුදු කරගන්න පුළුවන් නම්, භාවිතා කරගන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව හිත පුරුදු කරගත්තොත් ඒක පුදුමාකාර සංකීර්ණයි. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ මෙසේ දේශනා කරපු බොහොම අපූර්වව සරලව දේශනා කරපු මේ කාරණය භාගතුන් වහන්සේගෙන් විමසන්න කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේලා නැවත භාගතුන් වහන්සේ ගාවට ගිහිල්ලා විමසනවා මෙසේ සඳහන් කරයි කියලා විමසුවාට පස්සේ භාගතුන් වහන්සේ ඒ කාරණේ අහගෙන හිටපු ආනන්ද මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරන්න තිබුණා මහා කච්චන මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි මම මගෙන් අහුවත් මේ විස්තරය මම මෙසේ සඳහන් කරන්නේ කියලා. මේකේ මේක මෙසේ අනුමෝදන් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ වාසිතය නිවැරදි කියලා බුද්ධ වචනයක් ඇටියට සඳහන් කරන්න තිබුණා. ඉතින් මේ විදිහට දේශනා කරායින් පස්සේ මහා ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ දේශනාව ශ්‍රවණය කරගෙන ඉඳලා දැනගෙන ඉඳලා මේක හරියට නිවදයක් වගේ කොයි පැත්තෙන් අනුභව කරත් හැමතැනින්ම නිකස එනවා වගේ මේ ජීවිතේ ඒ සනසෙම ඒ හරියට මේකට කුමන ධර්ම කොටසක්ද කියලා බුදුන් වහන්සේ විමසනවා ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන මේකට මදුපින්නික පරියාය කියන මදුපින්නික සූත්‍රය හැටියට විස්තර වෙන්නේ මේ බුද්ධ වචනේ හැටියට නීති දක් වගේ කියලයි සඳහන් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාව මේ පින්වන්තය දෙවට කියවලා බලලා ඒ රසය, මේ උතුම් වූ ධහම තුලින් ලබන්නා වූ ඒ රසය ලබා ගන්න කටයුතු කරගන්නේ එක අද දවසේ මේ පින්වත් අයට මේ දේශනාව තුළින් මේ පින්වත් අයට දැනගන්න ලැබෙන්නට ඇති ඒ නිසා බුද්ධ වචනයට අනුව මේ හිත සකස් කරගෙන සකාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඉතින්නේ තනසීම නිර්වාණ තනසීම ලබා ගන්න මේ පින්වත් අයට දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් ජනිතන සියලුම ආනිසංස වාරයන් හේතුවක් වේවා හිත පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු සාසනං තිරංගක්ඛං සුදේශනං තිරංගක්ඛං සුමං කරන්ති Thank you.